වෙනත් අදහස් යෝජනා නැහැ වාගේ නිසා මම ඉල්ලා සිටිනවා ලේකම්තුමාට ස්ථිති කතා කරන්න. අදහස් යෝජනා නැති අවස්ථාව නිසා මම මතක් කරනවා අද ඇවිල්ලා ඉන්න ගොඩක් රිට්‍රීට් ඕගනයිස් කරන අය. ද ඔය ඒ කට්ටියට මේ වගේ වෙලාවක විතර අපිට හම්බ වෙන්නේ ඒගොල්ලෝ ගොඩක් දුර බැහැර ඇවිල්ලා ලැබිලා තියෙන්නේ මට අවශ්‍ය වුණේ ඒ රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටිය කාර්ක සභාවත් එක්ක වෙනමම හම්බ වෙන්න අවස්ථාවක් දෙන්න. ඒක සඳහා අපි අද ඇත්තට සැලසුමක් වෙලා නැහැ. ආපේක බොහොම හොඳයි. ඒ නිසා අද පුළුවන් අපිට විනිශ්චයක් ඇති කරගන්න තව මාසයක් දෙකක් ඇතුළත රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ඔක්කොම සහ කාර්ක සභාවේ ඔක්කොම එක තැනකදී හමු වීමට කොළඹ දිග දාන්න තැන. ඒක ප්‍රශ්න නෑ මෙහෙවිය යුතු නෑ. මේක ඉතාමත්ම වැදගත්. මේ ඉදිරියට යන වැඩපිළිවෙලේදී ඒක නිසා ඒක යෝජනා කරන්න මම කැමතියි. ස්වාමීන් වහන්සේ අපි මහා සභාව රැස්වීමෙන් පස්සේ අලුත් කාර්යක සභාව පැය භාගයකට රැස් වෙන්න කල්පනාව තියෙනවා. අපි අවස්ථාවේ විනාඩි 15ක් විතර දෙන්න කැමති මේ කටට පිරිස කුඩා හින්දා අපි මේ සාකච්ඡාවක් විනාඩි 15ක් ඒගොල්ලන් තියෙන දුෂ්කරතා ගැන කතා කරන්න පුළුවන් අපිත් එක්ක මහා සභාව රැස්වීමෙන් පස්සේ. ඒක නිසා මම මේ කරපු යෝජනට ආපු උත්තරේ මේකයි. අපේ දැන් මේ මහා සභාව ඉවරනට පස්සේ කාර්ක සභාව අදපත් කරපු කාර්යසභාව සුළු වේලාවකට එකතු වෙනවා. ඒකතු වෙලා පළවෙනිම එක තමයි කරන්නේ රිට්‍රීට් ඕගනයිස් කරන ඕගනයිසර්ස්ත් එක්ක කතා කරලා දවසක් දාගන්න ආයෙත් හැරයක් මාස දෙකක් ඇතුළත මම හිතනවා මෙහෙට ගෙනවට වැඩිය පහසුයි කියලා කොළඹ එකතු වෙනක මම දන්නේ නැහැ. ඒක ප්‍රශ්න කමන්නේ. ඒ කාර්ක සභිකයන් සහ රිට්‍රීට් ඕගනයිස් කරන අතර මේ සම්බන්ධතාවය ඉතාමත් වැදගත්. ඉදිරි වැඩපොළදී ඒ නිසා ආපු අය මම ඊටාම සාදරෙන් බාර ගන්න. ඒක විනාඩි 5ක් දා දීපු ගැනත් මම ඊටාම සාදරෙන් අනුමත කරන අය වැඩේ. ඉස්සරහදී මේ දෙන්න අතර සම්බන්ධතාවයේදී මම පුද්ගලිකව ඉල්ලා හිටිනවා. හේමන්ත මහත්තයන් මැදට තියන්නේ. ඉස්සරහට අපි දැනට ඉන්නේ ලේකම් වශයෙන් හේමන්ත මහත්තයා. හේමන්ත මහත්තයා මැදිහත් වෙලා මේ සම්බන්ධතාවය ඇතිකරන ඇති කෙරුවට පස්සේ අපිට මේ දැන් අපිට අරව මේව කරගන්න මිනිස්සු නැහැ කිව්වට ඔය සංවිධායකයන් අතර පුදුමාකාර දක්ෂතා තියෙනවා. පුදුමාකාර දක්ෂතා තියෙන අය දන්නවා. අවශ්‍යතා තියෙන අය දන්නවා. ඒක කාර්ක සභාවත් එක්ක sannivedana වෙන්නේ නැහැ. sannivedana වීමට පළවෙනි රැස්වීම වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙකොල්ල අතර sannivedana ගිය ගමන් අපිට ඉස්සරහට කරන්න තියෙන ඔය තොරතුරු තාක්ෂණ පිළිබඳ ප්‍රශ්න මේ යම් යම් කටයුතු කරගන්න තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා මම ඉතාමත්ම ලොකු බලාපොරොත්තුවක් මගේ තියෙනවා. ඒ කියන්නේ යෝජනා කරන්නේ ඊට පස්සේ කාර්ක සභාව රැස් වෙන හැම වෙලාවකම රිට්‍රීට් ඕගනයිසර්ස්ලාගේ ලීඩර් කෙනෙක් හරි නියෝජිතෙක් හරි එවන්න. එතකොට ඒගොල්ලන්ගේ අදහස් මේකට දාන්න පුළුවන්. දැනට භාවනා කරන අයගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේදී ඒ සඳහා කැප වෙනවා රිට්‍රීට් ඕගනයිස් කරන එක නා. ඒ தත්ත්වේ කාර්ක සභාව දන්නේ නැහැ. ඒකට කාර්ක සභාව නිස්සාරණයට සම්බන්ධීකරණය පවත්වනවා දායකොත් එක්ක සම්බන්ධික පවත්වනවා. දැන් මේ මහත්තුරුගේ අවස්ථාවම ඉෂ්ට කරන්න කාර්ය සභාව වැඳිලා තියෙනවා. ඒ ටික රිට්‍රීට් ඕගනයිසර්ස්ලා දන්නේ නැහැ. ඒක සම්බන්ධ වුණොත් ඔක්කොමලා යන්නේ එක තැනට නිසා එක රැසීම් දෙක යනකොට මම හිතනවා හොඳ sannivedanayak ඇති වෙයි කියලා.